එදා වේල ගත කර කර රාත්‍රීන් එක රාත්‍රිය එක රාත්‍රිය එකතු කර ගන්නවා දවසකට. දන්නවද ඒක? නොමිලේනේ රෑවල් එන්නේ නේද? අපි දන්නවද හෙට එනවා කියලා? හෙට එනවා කියලා දන්න හින්දා අද ඔහේ ඉන්නවා. හැබැයි හෙට එන්නේ නැති දවසක් තියෙනවා. මේ හැම ගත කරන වෙලාවකම අපි ළඟා වෙන්නේ එතෙන්ට. මේ කාලය නිකන් ලැබිච්ච කාලයක් නෙවෙයි පින්නත් මේ අනුපදයක් කියනවා නෙවෙයි නමුත් මතක තියාගන්න ඕන දෙයක් කියනවා තිරිසන් සත්වයන්ගේ ස්වභාවයක් තියෙනවා ඒ කට්ටිය අම්මා තාත්තා ළඟ උපදිනවා අම්මා තාත්තා ළඟ හැදෙනවා අම්මා ළඟටම දුවනවා වහු පැටියත් අම්මා හොයාගෙනම යන්නේ හැම වෙලේම අම්මා ළඟින් අයින් වෙන්නෙම නැහැ වහු අම්මත් එහෙමයි එළදෙනත් එහෙමයි පැටියා ගැනමයි සිහිය එයාව ලෙව කනවා, එයාට කිරි දෙනවා, එයාව ආරක්ෂා කරනවා, ඔක්කොම කරනවා. අම්මා ළඟින් අයින් වුණාට පස්සේ මේ පැටියා තනියම හොයාගෙන කන්න පුළුවන් කාලේ එනකොට අම්මලා තාත්තා ළඟින් අයින් වෙනවා. තනියම ජීවත් වෙනවා. වර්ගයා බෝ කරනවා. කොහේ හරි ලගිනවා. නැගලා මැරිලා යනවා. ඇඳුම් අඳින එකයි උපකරණ පාවිච්චි කරන එකයි දෙක පැත්තකට දැම්මොත් ඒ දෙකෙන් නිවන් දකින්න බෑනේ. ඒ දෙක පැත්තකට දැම්මොත් පින්නන්නේ අර ජීවිතේමයි බොහෝ අය ගෙවන්නේ. අර කට්ටියත් සතුට වෙන්න එක එක දේවල් කරනවා. පූස් පැටවුත් නටනවා, සෙල්ලම් කරනවා. අපේ අය ක්‍රිකට් මැච් ගහනකොට ඒ කට්ටිය නූලක් අල්ලලා දෙන දෙපැත්තට දිනන දෙකම එකයි සතුට වෙන්න. නේද? ඒ කට්ටියත් වර්ගයාභෝ කරන කටයුත්ත කරනවා. ඒක කරන්නේ වර්ගයාභෝ කිරීමේ අදහසින් නෙවෙයි සතුට වෙන්න කරනවා. ඉතින් මේ මේ වගේ දේවල් එක්ක පින්නත් නේ අන්තිමට බලනකොට මොකද කරලා තියෙන්නේ දෙගොල්ලම? අම්මා තාත්තා ඇසුරේ ඉපදිලා අම්මා තාත්තා ළඟ හැදිලා වැඩිලා අම්මා තාත්තා ළඟින් වෙන් වෙලා කොහේ හරි läගලා වර්ගය අගෝ කරලා අන්තිමට කාලා බීලා මලා දෙගොල්ලම එහෙමයි. ඉන් ඔබට ගිය වැඩපිළිවෙලකට මිනිස්සෙකුට යන්න පුළුවන්කම තියෙනවා තිරසත් සතෙකුට බෑ. මොකක්ද මේ වැඩපිළිවෙල? ජීවිත අවබෝධයට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ජීවිත අවබෝධයට යනවා කියන්නේ මොකක්ද? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලෙක විතරයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මෙවැනි මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ බුදුබණ ඇහෙන හිත සකස් කරන්න පුළුවන් කාලෙක මොනතරම් පින්වන්තද බලන්න. මොනතරම් දුර්ලභද බලන්න ඔය ජීවිතේ. මේකේ දුර්ලභ බව තේරෙන්නේ සංසාර ජීවිතයේ පිළිබඳ සිහිය උපද්දවගත්ත කෙනෙකුට මේකේ දුර්ලභ බව හොඳට දැනෙනවා. ආය ලේසියකට මෙහෙම අවස්ථාවක් මට ලැබෙන්නේ නෑ මේ වෙලාවේ කල දුටු කල වල ඉහ ගනු. ඒක කපටි වැඩවල නෙවෙයි. මේ පැත්තට දාගන්න. මෙන්න වෙලාව ඇවිල්ලා. මේ හිත සකස් කරගන්න සංසාර දුක නැති කරගන්න නැවත වාරයක් මේ දුක් විඳින්නේ නැති තත්යකටපත් වෙන්න අවශ්‍ය කරන වෙලාව දැම්මට ඇවිල්ලා. එහෙනම් මං තවත් කල් දැමිය යුතු නෑ. මොකක්ද මේ රූප බල බල ගෙවන ජීවිතේ රූප වාහිනී කියලාත් එකක් තියෙනවා. නේද? ගෙද වට පිට දුවලා බැරින්න බැරි හින්දා ගෙදරට ගෙන්නගෙන ඉපාර. රටේ ලෝකෙ තියෙනවා අහල මදිවට බලන්නත් ලෑස්ති කරගෙන ගියේ. හ්ම් මහා කෙලෙස් ගොඩක් උපදින ජීවිතයක් හදාගෙන මේ කාලේ ඒ ජීවිතේ හිර වෙලා ඉන්නවා මෙලෝ සිහියක් නැතුව. සියලු තාක්ෂණය අරගෙන ඇවිල්ලා තියෙන කෙලෙස් වැඩි කරගන්න තාක්ෂණයක් මිසක් අඩු කරගන්න පැත්තට නෙවෙයි. ඒකින්ද බොහෝ සැප විඳිනවා කියලා දුක් ගොඩ ගහ ගන්නවා. එවැනි දුක් ගොඩක් ගොඩ ගහ ගන්න මේ ජීවිතය නිවැරදි තැනකට තල්ලු කරගන්නට නම් ලේසි නෑ. ලොකු සටනක් ගෙනියන්න ඕනේ. කාත් එක්කද සටන අකුසලයක් එක්කයි මෙන්න බලන්න මේක තේරුම් ගන්න මේකට කරන්න ඕන මොකද මේ මෙනෙහි කිරීම කොතරම් කරන්න ඕනද යමක් කරනකොට අපි දැනගන්න ඕන කොච්චරක් කරන්න ඕනද කියලා මම අහනවා මෙයාගේ මෙන්න මෙහෙම අපි යනවා විවාහ මංගල උත්සවයකට නැත්නම් මොකක් හරි වෙන උත්සවයකට යනවා කියලා ගේට්ටුවෙන් ඇතුල් ඇතුල් වෙනවා ඇතුල් වෙනකොට පින්නම් මේ එක පැත්තක ඉන්නවා ටිකක් කැමති එක්කනේ අනිත් පැත්තේ ඉන්නවා ගොඩක් කැමති එක්කනේ අර චිත්ත කිරිය වායෝ ධාතුව ඉපදිලා මේ වැකෝ යන්ත්‍රය හැරෙන්නේ කොයි පැත්තටද? මොන මන් දැන් වැකෝ යන්ත්‍රය කිව්වා. අපිට තමයි වැකෝ යන්ත්‍රය කිව්වෝ. ඇයි මේ ඉස්සෙන්නේ? මේ ඉස්සෙන්නේ පින්වත්නි මම මෙතන මැරිලා හිටියා නම් මේක ඉස්සෙනවද? මෙතන තියෙනවා අර බැකෝ එකේ අත ඉස්සෙනවා වගේම වැඩ පිළිවෙලක්. බැකෝ එකේ අත ඉස්සෙන්නේ ඇතුලේ ඉන්න ළමයා ද්‍රව ද්‍රව මාධ්‍යයකින් හයිඩ්‍රොලික් කියලා කියන එකට නේද? එවැනි මාධ්‍යයකින් අරක ෂෝක් එක දුස්සනවා. මෙතන ඊට වැඩිය වේගෙන් වැඩ කරන වායු මාධ්‍යයක් තියෙනවා. ඒ වායු මාධ්‍ය ක්‍රියාත්මක කරවන්නේ මේක ඇස්සේ තියෙන සිත. මේක මෙහෙම උස්සන්නේ කාමච්ඡන්දයක් ලබා ගන්න නම් එහෙනම් මෙයාව අරගෙන යන්න මේ වායුව උපදවලා දුන්නේ කවුද? කාම ඡන්දය. මම අහනවා බස් එකක් යනවා මේ පැත්තෙන්. අපි කියනවා රියදුර අරන් යනවා කියලා. මම අහනවා වේගෙන් යන කාර් එකක් දකින්නවා. වේගෙන් යන වාහන පේලියක් දකින්නවා. ඔය වාහන යන්නේ ඉන්ධන වලින්ද ඇතුලේ ඉන්න කෙනාගේ කාමච්ඡන්දයෙන්ද? එක්ක කාමච්ඡන්දයෙන් එක්ක ව්‍යාපාදයෙන් එහෙනම් ඇතුලේ මේ මුළු ලෝකෙම මේ වේගෙන් දුවන්නේ. ගාල්ල නගරය දැන් ගිහින් බැලුවොත් කඩිකුල වගේ දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා. මේ ඔක්කොම දුවන්නේ බැකෝ යන්ත්‍ර අරන් යන්නේ ළමයි වගේ. සිත් ඇතුලේ සමහර අය කාමච්ඡන්ද ඇති කරගෙන දුවනවා. සමහර අය බස් වලට වෙලා හිටගෙන ටේබල් ෆෑන් වගේ ඉන්නවා. නේද? හ්ම්. සමහර අය එක එක එක එක අරමුණු කරගෙන එක එක අරමුණු ඔස්සේ වේගෙන් දුවනවා. මුළු ලෝකෙම දුවනවා. සමහර අය වාහන අරන් දුවනවා. නේද? සමහර පැත්තේ කෝච්චි දුවනවා, සමහර අය හෙලිකොප්ටර වල යනවා, සමහර අය ප්ලේන් වල යනවා. මේ මහා වේගය ඇති කරලා තියෙන්නේ ඉන්ධනත් නෙවෙයි, මොනවත් නෙවෙයි, හිතල ඇති වෙන කාමච්ඡන්දාවිය. එහෙමද නැද්ද? එතකොට අපි බලන්න ඕනේ එහෙනම් හැඟීම කියන එක මොකද මේකට අපි දැන් කරන්නේ? නවත්ත ගන්න උවමනාව තිබ්බට නවත්ත ගන්නේ සරුවා වාගේ දැනෙනවා දැනුත් දැනෙනවා. දැන් අතෙන්ට යන ආයතරයක් මේ බැකෝ යන්ත්‍රය හැරෙන්නේ මේකට දැන් ඔන්න බැකෝ යන්ත්‍රය කියලාම කිව්වම මේ බැකෝ යන්ත්‍රය හැරෙන්නේ කොයි පැත්තටද වැඩියෙන් කැමැත්ත තියෙන කැමති එක්කෙනෙක් ඉන්නවා වැඩියෙන් කැමති කෙනෙක් ඉන්නවා හැරෙන්නේ වැඩියෙන් කැමති තියෙන පැත්තට එහෙනම් වැඩියෙන් ප්‍රබල හැඟීමක් තියෙන දේ තමයි අපිට ළඟ ළඟ හැඟීම් දෙකක් පහළ වෙන වෙලාවකට. අර කලින් කිව්ව උදාහරණේ බුදියන් ඉන්න එක්කෙනාට දැන් තව ටිකක් දෙලි දෙලි ඉන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා. සර්පෙක් ඉන්නවා කියන බය ඇති වුනහම ඒක ප්‍රබලයි. ඒකින්ද උඩින් ගියා. නේද? හැඟීම ප්‍රබල නම් උඩින් යන්නත් පුළුවන්. හැඟීම දුබල නම් දෙකක් ළඟ ළඟ හැඟීම් දෙකක් ඇති වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ කොහොකද? වැඩියෙන් ප්‍රබල හැඟීමයි. ඒක ඔය පැත්තේ සිද්ධ වෙන සිද්ධියක්ද නැද්ද? හැමදාම එහෙමද නැද්ද? අපිට දරන්න බෑ ඒක. Tamanට දරන්න බෑ. ප්‍රබල හැඟීමක් ඇති වුනහම ඒ පැත්තටම යනවා යනවා යනවා. බෙල්ල රිදෙනකම් බලාගෙන ඉන්නවා. නේද? බලාගෙන ඉඳලා ඉඳලා බෙල්ල රිදෙනවා, ඇස් රිදෙනවා කියනවා. ඉතින් මගේ ඇස් දෙක රිදෙනවා දැන් බලාගෙන ඉඳලා. අහු වෙලා ඇහැකුත් එක්ක එක සුලිසුලකට පහු වෙලා වගේ. සැඩ පහරක් පහු වෙලා වගේ. මේ අහුවෙච්ච පැත්තට ගලාගෙන යනවා මේ ජීවිතේ. මේ වගේ විකාර විප්‍රකාර ස්වභාවයක් තියෙන ජීවිතයකට අපි අහු වෙලා මෙලෝ දෙයක් වෙනවද කියලා දන්නේ නැතුව ඉන්නකොට බුදුබණ ඇහුණ කෙනා තේරුම් ගන්නවා මේක හදන්න පුළුවන් ලු මේක හදන්න පුළුවන් ලු හැමදාම මේ ඇතුලෙන් එන එකට ඉඩ දෙන්න ඕනේ නැල්ලු කියලා ඇහෙනවා පින්වත්නි නුවණ තියෙන කෙනෙකුට නිකන් ඇහෙනව නෙවෙයි හේතු සහගත හේතුත් එක්ක ඇහෙනවා. හරිද? හේතුත් එක්ක ඇහෙනවා. එහෙනම් මං හැමදාම දුක් විඳින්න ඕනේ නැහැ. හැමදාම මේ තුවාල තියන් ඉන්න ඕනේ නැහැ. හැමදාම මේ හිත කියන කියන විදිහට වැඩ කරන්න ඕනේ නැහැ. එහෙනම් මම මොකද කරන්නේ? හිත හදන වැඩ පිළිවෙලට යන්න වෙනවා. මෙච්චර වෙලා කිව්වෙත් ඒකමයි. සමහර අය පුංචි කාලෙම තීරණය කරනවා මං චීවරයක් දරා ගන්නවා මං සාසනයට යනවා කියලා. හිතුවට සමහර අයට යන්න බෑ හැබැයි සමහර අය යනවා. කවුද යන්නේ? කාම ලෝකයේ කෙරෙහි තියෙන හැඟීම අඩු වෙලා ප්‍රෞර්ජාව නැත්නම් ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳ තියෙන හැඟීම වැඩි නම් එයාගේ බැකෝ එක හැම වෙලෙම හැරෙන්නේ ආරණ්‍ය පැත්තට. වැඩියෙන් කැමති ඒකටද? නේද? එතකොට මේ අර ගිහිගේ පැත්තටම හැරෙන්නේ මොකද? කැමැත්ත තියෙන්නේ අර පැත්තට. දැන් මෙච්චර වෙලා කතා කරපු ජාති ජරා විරාදි මරණ ශෝක පරිදේව ආදිය නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට බය කියන එක අඩු වෙනවාද වැඩි වෙනවාද සංසාර බය? වැඩි වෙනවා. බය වැඩි වෙනකොට බුදියන් හිටිය කෙනා නැගිටින්න බැරුව කෙනා උඩින් පැන්නාය කියලා මම කලින්ම කිව්වා. ආන් කුසලයේ වර්ධනය කරනවා කියන්නේ ඒකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරා මම කලින් මතක් කරා කුසලයේ වඩන්ඩ කුසලයේ වඩන්ඩ කියලා කිව්වා. කුසලයේ වඩන්ඩ කියන්නේ නම් මේ කුසල හැඟීම ප්‍රබල කරන්නේ ඒක ප්‍රබල කරන්න නම් මොකද කරන්න ඕනේ? නිවැරදි මෙනෙහි කිරීමට යන්න ඕනේ. හරිද? නිවැරදි මෙනෙහි කිරීමට යන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට තමන් තමන් තමන්ගේ සීමාව තේරුම් ගන්න පුළුවන් හැමෝටම සීමාවක් තියෙනවා පිළිබඳව. මේ තේරුම් ගන්නේ තමන්ව. අපි අපිව මේ තේරුම් ගන්නෑ. කියලා නැද්ද? මගේ සීමාව පන්නන්න එපා කියලා. ඔය ඇත්ත හැමදාම මේ ඇත්ත කතා කරනවා. කවුරු හරි පොඩි වැරද්දක් කරගෙන යනවා. කරගෙන යනකොට කියලා නැද්ද? මම දැන් එක සැරයක් වා දෙසරයක් වා මගේ සීමා පන්නන්න එපා. සීමා පන්නන්න එපා කියලා නෙවෙයි ඔකට කියන්නේ කොහොමද කියන්නේ? මගේ අකා උස්සන්න එපා කියලා කියනවා. නේද? එහෙනම් ඒ සීමාව පැන්නොත් මොකද වෙන්නේ? එක්ක බයිනෝ, එක්ක ගහනවා. සීමාවෙන් එහාට ඉන්න බෑ. හැමෝටම තියෙන එකම සීමාවද? නෑ. මොකද්ද ඔය සීමාව කියන්නේ? මම සාන්තව ඉන්නවා මම පරස වචනයක් කියන්නේ නැහැ මම කාටවත් ගහන්නේ නැහැ මම සතෙක් මරන්නේ නැහැ මම කාමයේ වර්ධව හැතිරෙන්නේ නැහැ කියලා එක එක්කෙනාට තියෙන සීමාවක්. ඒ එයාගේ කුසල සීමාව. එයාට ගැළපෙන්න පුළුවන් එතෙන් විතරයි. අකුසලේ වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා ඇවිල්ලා අර කුසල සීමාව පැන්න ගමන් මොකද කරන්නේ? අරයවපත් වෙනවා. ඒ කියන්නේ එයාට ආයේ දරන්න දරන්න බෑ. එතකොට ගහනවා, බනිනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා. ඊට අර මුදිතාව කියන කුසලයේ කෙනෙකුට තියෙනවා නේ. ඉතින් කාට වුණත් මොකද ඉතින් හරියනවා නම් කිය කී ඉන්නවා. මුදිතාව තියෙනවා. අපි එක එක් නේ කියනවා. හැබැයි අර ඊර්ෂ්‍යාව කියන එක අරක අභිභව ආපු ගමන් ඊට පස්සේ යන්නේ වෙනමම වෙනමම චරිතයක්. ඉතින් අපිම කියනවා අර අනිත් අය දිහා බලලා කොහොම හිටියගෙනද කොච්චර වෙනස් වුණාද කියලා. හිතාගන්නවත් බෑ කියලා කියනවා. ඇත්ත හිතාගන්නවත් බෑ තමයි. ඔන්න ඔය වගේ ස්වභාවයක් මේ චිත්තසංතානයේ තියෙන. එහෙනම් අපිට කරන්න ඕන දෙයක් තියෙනවා මොකක්ද? මෙනෙහි කර කර මෙනෙහි කර කර කුසලයේ වර්ධනය කරන්න ඕනේ. තමන්ගේ කුසල සීමාව තමන්ම මොකද කරන්න ඕන? උස්සන්න ඕනේ. ඒ සඳහා මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒකයි භාවනාවෙන් වැඩිපුරම සිද්ධ වෙන දේ එතන. භාවනාවෙන් සිද්ධ වෙන දේ එතන. එහෙනම් ඔය දැන් ඔය කියපු ජාති ජරා ව්‍යාධි මරණ මං අර කිව්වේ ව්‍යාධිය ගැන එහෙම මරණය ගැන එහෙම කිව්වේ. ඒවා ටිකක් අරගෙන මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ඒවා ටිකක් අරගෙන නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමක් කළොත් ඔය කිව්ව විදිහට සංවේදීව සංවේදීව සංවේදීව මෙනෙහි කිරීමක් කළොත් Tamanට අවශ්‍ය කරන මූලික කුසලය එතනින්ම හැදෙනවද නැද්ද? එතනින්ම හැදෙන්න ඕනේ. එතනින්ම හැදෙනවා. ඇයි? මේ මහලකෝට කෑ ගහනවා අනිත්‍යයි පොඩ්ඩක් නැත්නම් අනිත්‍යයි අනිත්‍යයි කියන මරණවා කියන එක තේරෙන්නේ නැත්නම් මොන අනිත්‍ය කතාවක්ද? අනිත්‍ය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා නවසීවතික ටිකේ ඒ සිවතික නමයක් ගැන තමන් හොයාගන්න ගමනේදී ඉස්සෙල්ලාම කිව්වේ දැන් කියන අඤ්ඤේන හත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං අඤ්ඤේන කට්ටට්ටිකං අඤ්ඤේන සීසට්ටිකං අඤ්ඤේන පිට්ටිට්ටිකං කියේ මේ එක තැනක හිස් කබල එක තැනක එන හිස් කබල කියලා කනවල බුදුරජාණන් වහන්සේ බලන්නකෝ හිස් කබල කියන්නේ පරමාර්ථ ධර්මයක්ද සම්මත ධර්මයක්ද සම්මතයක් හිස් කබල කියන්නේ. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ පොදේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ඉතින් මගේ හිස් කබල එක තැනක, මගේ අත් ඇටේ එක තැනක, මගේ කොඳු ඇටේ එක තැනක, මගේ පා ඇටේ එක තැනක. ඉතින් මමත්වය වැඩි වෙනවා කියලා දැන් ඔය සමහර භාවනා කරන්න එපා කියලා මේ අත දක්වන මමත්වය වැඩි වෙනවලු. ඉතින් මගේ අත් <laughs> ඒ මොකද දන්නවද? සම්මතයට බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මතය තුල ඉඳගෙන සම්මතය විමසන්න. විමසනකොට සම්මතය කැඩිලා පරමාර්ථය මතුවේ. නේද? එහෙම නැත්නම් අපිට කතා කරන්න වෙන්නේ කොහොමද? ආ පඨවියාපෝ තේජෝ වායෝ ඇවිල්ලා වගේ. ඉතින් මේක විකාරයක් වෙනවා. සම්මතය තුල කතා කරනවා පරමාර්ථ හැඟීම වර්ධනය කරගන්න ගන්න. ඉතින් ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? අර මරණය ගැන මෙනෙහි කරන්න කියලා නම ආකාරයක් දුන්නා බුදුරජාණන් වහන්සේ ඒක එකක් මෙනෙහි කරන්න අඩු ගන්න. හැබැයි මේක හරියට මෙනෙහි කරලා ඉති අජ්ජත්තං වා බහිද්ධා වා ආදි වශයෙන් තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරනකොට පින්වත්නි සමහර වෙලාවල් හරි පුදුම වෙලාවල් ආවා. අරණ්‍යයට කවුරු හරි භාවනා කරන්න ආපු වෙලාවක අපි කියනවා තමන්ගේ මරණය මෙනෙහි කරන්න හා හොඳට මෙනෙහි කරනවා දැන්. මෙනෙහි කරලා එනවා ඇවිල්ලා කියනවා ශෝකයට. ඉතින් ඒක කිසි අමාරුවක් නැහැ. දැන් කියන අනුන්ගේ මරණය මෙනෙහි කරන්න කියලා යවනවා. හරි. දැන් අනුන්ගේ කිව්වම කාගේද? දරුවන්ගේ, දෙමව්පියන්ගේ මරණය ඉතින් අර තාත්විකව මෙනෙහි කරන්න කියලා යවනවා ඒක. ටයිකෝඩ් දාලා තමන්ගේ ඉන්න පුතා නේද සාලෙන් තියලා මේක උස්සන් ගිහිල්ලා වලට දාලා මේ ඔක්කොම සිද්ධ වෙන ටික මෙනෙහි කරන් එන්න. ඉතින් මේ මැලෑ වෙලා එනවා. ඒලක් හාඳුරෝනේ ඒක තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නම් ගමනේ තාත්තා කෙනෙක් මට කිව්වා හාමුදුරනේ ඕක නැතුව වෙන කමටහනක් නැද්ද? මම ඕක පස්සේ කරන්නද? මොකද මේ? හිතන්නවත් කැමති ඉතින් කොහොමද ගැලවෙන්නේ? හිතන්නවත් කැමති නෑ අඩුම ගන්න. හිතන්නවත් කැමති නෑ. වස්නාහිර පැත්තට ඔළුව දාලා බුදිය ගන්නවටවත් කැමති නෑ. මරණය කෙසේ වෙතත් මයන්න කියනවටවත් කැමති නෑ. මරණය මෙනෙහි කරන එක පැත්තකින් දාන්න gederin පිට වෙනකොට කවුරු හරි දරුවෙක් කිව්වොත් අම්මේකට මම පුළුවන් වුණොත් එන්නම් කැමතිද කොල්ලා කිව්වේ ඇත්ත නේද පුළුවන් වුණොත් තමයි එන්න වෙන්නේ වෙන එකක් තියා යන්නම් කියලා කියනකොටත් කැමති නෑ තමයි මම දන්නවා හොඳට ඔවා නේද ආ යන්නම් කියන්න එපා ගිහින් එන්නම් කියන්න නේද? ඉතින් කොහොමද මරණය වෙන්නේ කරන්නේ? මරණය මෙනෙහි කරපු කෙනාට හැම වෙලේම සිහියක් තියෙන්න ඕනේ. තව මොහොතකින් මේක වෙයි. තව මොහොතකින් වෙන ස්වභාවය තියෙනවා. ඒක දැනගත්තට පස්සේ පින්නන්නේ Tamange සහ අනුන්ගේ වශයෙන් අන්න යම් ප්‍රමාණයකට හැඟීමක් ඇවිල්ලා. මේ හැඟීම ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මම ඉන්නවා මගේ ශරීරයකුත් තියෙනවා තාම එහෙමයි මේ. හැබැයි මේක මරණයටපත් වෙනවා කියන සිහිය ආවා. මේ බලන්න. මේක හරි ලස්සන වැඩපිළිවෙලක් වෙනවාද මම මේකත් එක්ක ඔය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම විස්තර කරනවා දැන් මේ මරණ අනුස්මෘතිය කියනකොට ඒක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම් අන්තිමට කියෙදි මේ මොනවද කිව්වේ කියලා මේක මිශ්‍ර කරගෙන දේශනා කරනවා මිසක් ඒක මේ ඇයට යහපතක් කරනවා පස්සේ පුළුවන් ඒක වෙන් කරගන්න අත්තිකායෝතිවා වනස්ස සතිපත්තිපත්ිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති හෝන් සතිපට්ඨාන දේශනාවේ ඕකට අපි අර දැන් කාලෙට ගැලපෙන විදියට නෙවෙයි මම කියන්නේ. යමහා දේවල් කියනනේ මොකද්ද මොකද්ද කියන්නේ මේ වාහනයක තියෙනවා නම් ඒකට අපි කියන එක එන්ජිමක් තියෙනවා කියලා. එන්ජිම තමයි ඔක්කොම කරන්නේ. ඒ වගේ සතිපට්ඨාන දේශනාවේ තියෙන එන්ජිම තමයි මේක. ඔය කියලා කිව්වේ මේක තමයි හරය මේක තමයි මූල ධර්මය. මේ බලන්න මේ මූල ධර්මේ මොකක්ද තියෙන්නේ කියලා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හොති. මේ කය පිළිබඳ මෙනෙහි කරන කෙනාට සිහියක් ඇති වෙනවා. දැන් අර මගේ හිස් කබල මගේ අත් අත් ඇටේ මගේ පා ඇටේ කියලා කලින් මෙනෙහි කරේ. දැන් ඒ කමඨාන අරගෙන කෙනෙක් මෙනෙහි කරනවා. නැත්තම් බල්ලෝ කාලා යනවා අය, කපුටු කාලා යනවා අය, සුනකේහි වා කජ්ජමානං සිගාලේහි වා කජ්ජමානං ගිජ්ජේහි වා කජ්ජමානං ඕම් වෙන එකට මේ මේ ශරීරේ මේ මගේ ශරීරේ කොයි වෙලාවෙ හරි සත්තු කාලා යනවා සිවල්ලු කාලා යනවා ඒක ඔය එක කමඨහනක් කරන් මෙනෙහි කරනවා එතකොට 100ක් උපදිනවා මොකක්ද මේක කවදා හරි සත්තුන්ට නැත්තම් මේ තියෙන ඔළුව ඇටේ කොයිලා හරි පැත්තක මේ අත් ඇටේ පැත්තක මේ 100ක් උපදිනවා දෙයනේ මගේ මේ ශරීරයේ මේ තියෙන කොහොම ටික වෙලාවක පැත්තක අඩුම ගානේ මේවා එකතු කරලා ජොයින් කරලා ඇන දාලා නැහැ. දන්නවද ඒක? නේද මේ හන්දියක් ගත්තොත් අර කැරගෙන මොකක් හරි උපකරණයක වගේ ඇණයක් දාලා තියනවද? නෑ මේ ගෝල කුහර හන්දිය හිර වෙලා තියෙනවා මස් වලින් සහ නහර වලින්. මේ මස් නහර වේලිලා යනකොට මේවා නිකම්ම වෙන් වෙනවා. නිකම්ම වෙන් විලා කොහේ හරි එහාට මෙහාට යනවා මේවා. ඉතින් පැත්තකට යන මේක කියලා සිහිය උපදිනවා කෙනෙකුට. අන්න ඒ සිහිය ඉපදුනහම පින්වත්නි ඊළඟට මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා? ඉති අජ්ජත්තං වා ඊළඟට බහිත්තාවා. අනිත් අය ගැනත් මෙනෙහි කරන්න. තමගේ දරුවා මම මේ මගේ දරුවා කියලා බනවගෙන මේක නැතුව මං ජීවත් වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතේ. මේ තමයි දෙවියන්ගෙන් ලැබිච්ච දායාදේ. මේක තමයි සංසාරගත. මේක තමයි සැප කියලා හිතාගෙන ඉන්න කෙනා පැත්තකට ලා වෙනද වගේ නෙවෙයි මගේ පුතාගේ කියලා මතක් කරගෙන ඉතින් පොළු කට එක දැනක අත් කට එක දැනක කොයි වෙලාවෙ හරි. අමාරුවෙන් මේක මෙනෙහි කරනවා. මගේ දුවගේ කියලා මෙනෙහි කරනවා. කවදා හරි එක වෙනවමයි. ඊළඟට අජත්ත බහිද්ද වශයෙන් මෙනෙහි කරන්න කියලා. එතකොට තේරෙනවා මේ මුළු ලෝකෙම ඉන්න අයගේ මේ තියෙන කටු පර්වත ටික ගැන මේ පොළවේ පස් ප්‍රමාණයට වැඩිය එක්කෙනෙක් මෙරි මෙරි ඉපදිච්ච ගාන මහමීර පර්වතයට වැඩිය කටු කොට කොට ගැහුවොත් ලොකුයි කියනවා. නේද? ඒක තේරෙනවා තත්පරයකට දෙන්නෙක් උපදිනවා නේද? ඒක කියවනේ අපි ලෝකේ කොහේ හරි නම් කොච්චර වේගෙන් මේ ඉපදීම සහ මැරීම සිද්ධ වෙනවද? එහෙනම් ඉතින් ඒ වේගෙන් කටුකොඩ ගැහුණා. සමහර වෙලාවට බලු කටු, සමහර වෙලාවට කටුසු කටු. අපේ කටුකොඩ එකතු කරොත් ඕක මේ මනුස්ස කටු වලින්ම එකතු වෙන්නේ නෑ. ඉතින් මේ විදිහට ඔන්න තමන් සහ අනුන් වශයෙන් මේ මේවා ඔක්කොම විසිරෙනවා කියලා මෙනෙහි කරනවා. දැන් මේ අනිත්‍ය තේරිලාද දැන්? එහෙනම් ඔය යම් දෙයක් ඇති වුණාද ඒ දේ නැති වෙනවා කියන එක Taman තුලින් දැක ගන්න පෙර ආතුව ඇති කරගත යුතු සිහියක් තමයි ඔය දේශනා කරේ. හරිද? සිහිය ඇති වුණා යාට මේ ශරීර සහ අනුන්ගේ ශරීර මැරිලා යනවා මේ කටු වෙනස්ලා යනවා. දැන් දේශනා කරන අන්න මම අර කිව්ව මූල ධර්මයක් තියෙනවා. ඔය ඔය ඇති කරගත්ත සිහිය නිකන් තියාගෙන බෑ. ඒ ඇති කරගත්ත සිහිය වර්ධනය කරන්න ඕන පින්වත්නි නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර. හරිද? ඒක අපි කරන්නේ වෙලාවකට අපිට සිහිය උපදිනවා. ඒ සිහිය නැවත නැවත හටගන්න විදිහට අර ප්‍රබල කරන්න මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම උඩට එන්නේ කියලා. යමෙකුට අපි ආදරේ නම් එයා ගොඩාක් ආදරේ නම් හැම වෙලෙම ආදරය කරන කෙනාව මතක් වෙනවද නැද්ද? ආම් බලන්න. ඒ මූල ධර්මයමයි මෙතන තියෙන්නේ. අපි යමක් ගැන මාව මැරෙනවාය, මගේ කටුව අහකට යනවාය කියලා මෙනෙහි කරනවා නම් ආන්ගේ මෙනෙහි කරන කෙනාට හැම වෙලෙම ඒක මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊර්ෂියා නැగిලා ඉන්නේ නැහැ, ක්‍රෝධ නැగిලා ඉන්නේ නැහැ, වෛර නැగిලා ඉන්නේ නැහැ. වෙන් වෙලා යන්න තියෙන විනාශ වෙලා යන්න තියෙන කටු ටිකත් එක්ක කවර ගනුදෙනුවක්ද කියලා ඔන්න එයාට නිවැරදි සිහිය උපදිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිහිය ඔන්නම වර්ධනය කරගෙන සිහිය පවත්ව ගන්නය කියලා. ආන්ගේ සිහිය පවත්ව ගන්න එකට කියනවා සති ප ဋ ාණ කියලා. ඒකට කියනවා සතිපට්ඨාන කියලා. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං කත්තාරෝ සතිපට්ඨානා එකම මාර්ගය සිහිය පිහිටවා ගැනීම විතරයි මේ දුක් නැති කර ගන්න තියෙන එක මාර්ගය ඇස් වලින් රූප බල බල කන් වලින් සද්ධාහා අපි දුක් නැති කර ගන්න හදනවා ඒක එහෙනම් ඒක ඒක මාර්ගය කියලා බුදුජානක දේශනා කරා ආන් ඒකට කියන්නේ සම්මා සතිය කියලා එහෙනම් නිවැරදි සිහිය පිහිටවා ගත්ත කෙනෙකුට පින්නත් මේ මොකක්ද වෙන්නේ ඒ ඇති කරගත්ත සිහිය අත්තිකායෝතිවා පනස්සති පච්චපච්චිතා හෝති හේතු වෙනවා. ඒ කය ගැන ඇති කරගත්ත සිහිය හේතු වෙනවා මේ බලන්න යාව දේව ඥානමත්තාය පතිස්සතුමත්තාය අනාගතයේ ඇති වෙන සිහියකට සහ සිහියට සහ නුවණට මේ කාලේ මම ඇති කරගත්ත සිය මේ ටික හොඳට මතක තියාගන්න මේ වෙලාවේ මම භාවනාවකින් හෝ යම් ප්‍රතිපත්ති මාර්ගයකින් ඇති කරගත්ත සිහිය ඒක හේතු ඒක පවත්වා ගැනීම ඒ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා ඊළඟට ඇති වෙන සිහිය සඳහා ඊළඟට ඇති වෙන නුවණ සඳහා එහෙනම් ඊළඟට ඇති වෙන සිහිය නුවණ හේතු වෙනවා ඊළඟට ඇති වෙන සිහිය නුවණට එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද මේක වැඩි මේක ප්‍රායෝගික නැද්ද? මේක ප්‍රායෝගික වෙන්න ඕනද නැද්ද? එහෙනම් කොතනද මේ වරදින්නේ අපිට හැම වෙලෙම? ඇයි මේ මෙච්චරකල් ප්‍රතිපත්ති මාර්ගයේ ඉන්න අය දුකෙන්ම ඉන්නේ? ඇයි අඬන එක නවතින්නේ නැත්තේ? ඇයි තරහ යන එක නවතින්නේ නැත්තේ හිතන්න ඕනේ. මම බොහෝම කරුණාවෙන් මතක් කරනවා. හැමෝම අපිට ලොකු චෝදනාවක් තියෙනවා පින්වත්නි. බෞද්ධ අපිට අපි කියලා ගමන් ඔබ අපි හැමදාට මං වෙන් වෙලා කතා කරන්න හදනව නෙවෙයි. අපි ඔක්කොටම ලොකු චෝදනාවක් තියෙනවා. වෙලාවකට දරුවන්ගේ, වෙලාවකට තරුණ අයගේ, වෙලාවකට අන්‍යාගමිකින්ගේ. මොකද්ද? මෙච්චර බණ අහන රටේ මෙච්චර භාවනා කරන අය අන්තිම නරකයි කියන්නේ. ඇත්තටමත් බලනකොට ඕකේ ඇත්තකුත් තියනවද නැද්ද? තේරිලා නැද්ද ඇත්තක් තියනවා කියලා? බණ අහනවා භාවනා කරනවා ඔක්කොම කරනවා ඊර්ෂියාවේ ප්‍රතිමූර්ති නේද ක්‍රෝධ වෛර වලින් පිරීලා ඉතින් දොස් කියලා බෑ ඇයි ඒ ඇයි ප්‍රායෝගික නැහැ කියන්නේ එහෙනම් මොකක්ද ප්‍රායෝගික தත්ත්වය කියන්නේ කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය කළ යුතු දෙයක් තියෙනවා කළ යුතු දෙයක් තියෙනවා අහලා විතරක් බෑ කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ. ඒක කරන්න ඕන දෙයක්. නිවැරදි මෙනෙහි කිරීම මම මම කරගන්න ඕනේ. මගේ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා. හරිද? ආන් එහෙම ප්‍රබල කරගත්තාම තමයි ඒක ඊළඟ සිහියට සහ නුවණට හේතු වෙනවා. ඉතින් එයාට වෙනත් විදිහකට මේ ලෝකේ පේන්න ගන්නවා. ඊට පස්සේ ආය ඒ ඒ ඒ ඇතිවෙච්ච සිහිය එයා ආය පවත් ගන්නවා. එයාට ඒක තවත් විදිහකට පේන්න ගන්නවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කාටද මේක උනේ මේ ධම්සක්කස්ස සූත්‍ර දේශනාව අහන්න ගිහිල්ලා කොණ්ඩඤ්ඤ තාපසයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට පෙර නැති නෝනක් පහළ වුණා මොකක්ද යම් දෙයක් හට ගන්නවද ඒ දේ එච්චරයි නුවණ කියලා. අපි හිතනවා මේක හරි පොඩි දෙයක් නෙවෙයි යන්නේ. ධම්ම චක්කුසය පහළ වුණා කියලා කියනවා. මොන ධම්ම චක්කුසයද? යමක් හටගනීද එතනම නැති වෙනවක් නෑ. එච්චරයි. එහෙනම් ඒක ඒක පහල කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඊට පල්ලෙහා තියෙන සිහිය නැත්තම් මරණ සිහිය නැත්තම් තමන් කරපු කමටහන පිළිබඳ සාමාන්‍ය ජීවිතයේදී සිහිය නැත්තම් මොන බණ කතා කරත් බණ කතා කරනකොට නිග්‍රහ කරනවත් නෙවෙයි අභිධර්මයේ කතා කරනකොට නිග්‍රහ කරනවත් නෙවෙයි ඒව එපා කියනවත් නෙවෙයි වෙන දේවල් කතා කරනකට වැඩිය බොහෝම හොඳයි නමුත් එපමණකින් දුකෙන් ගැලවීම නැත මේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ වැඩපිළිවෙල සකස් කරගන්න තමන් මොකද කරන්න ඕනේ තමන්ගේ පැත්ත හදන්න මේක හේතුඵල ධමයක් ඉඳ සකස් වෙන දෙයක් ඒ සකස් වෙන දේ සකස් කරගන්නවා විනා මට මෙතන වෙන කරන්න දෙයක් නැහැ. මේක මේක ඇතුලෙන් ප්‍රබලව කුසල හැඟීම ඇති වෙන විදිහට මම අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කරගන්න ඕනේ. මේ නරාවලෙන් ගැලවෙන්න බෑ. මේ නරාවලෙන් ගැලවෙන්න බෑ නැත්තම් මේ විඳින දුක්ඛන්දරාවෙන් අයින් වෙන්න බෑ. ඒක දැනක පොඩ්ඩක් හුදකලා වුණොත් මම දැකලා තියෙනවා හුස්ම ඇදලා අතාරිනවා. තුවාලේ උඩට ඇවිල්ලා ඒකයි. ඇති වේදනාවෙන් ඉන්නේ. තුවාල තියාගෙන ඉන්නේ. මොනවා හින්දාද? මොනවා හින්දාද? යම් පින්චන්න ලබති තම්පි දුක්ඛං කැමති දේ ලැබිලා නැහැ. ඔකොටෝම කැමති දේ ලැබිලා නැහැ. කැමති දේත් එක්ක බොර කාලා බොර කාලා දැන් හරි මහන්සි. වෙහෙසයි. කැමති දේත් එක්ක බොර අල්ලලා ඉන්නේ ඔය. යමින් එමින් ඔක්කොම ඒ දේවල් ගැනම හිත හිත හිත හිත කැමති පැත්තටම ඇදි ඇදි යන මේ ජීවිතය මේකෙන් ගලව ගන්නද එහෙනම් ඔන්න කළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දෙයක් තියෙනවා. එහෙනම් අපි කතා කරේ දුක්ඛ සත්‍ය ගැන කවටහන් කීපයක් ගැන. නමුත් ඒකත් එක්ක කතා වෙච්ච දේ පිළිබඳ දැන් අපි විග්‍රහ කරගෙන යමු. කවදා හරි යම්කිසි කෙනෙක් දුක පිරිසිඳ දැනගත්තා කියලා දැනගන්නවා කියන්නේ කවදද? කෘත සත්‍ය ඥානය දුක ඇත්තක්. කෘත ඥානය කළ යුත්තේ. කෘත්‍ය ඥානය ත්‍රිපරිවත් ඒවන් ත්‍රිපරිවත්තන් දාදසාකාරම් කියලා මම මතක් කරා. මම මේක පිරිසිඳ දැනගත්තා කියලා කියන්නේ ආය අංශුවක්වත් නැහැ. ඇයි? මේ මම ආසා කරන වස්තුව එක තප්පරයෙන් 10න් පංගුවකට වැඩි කාලයක් මට තියාගන්න පුළුවන් නම් එතන සැපක් තියෙනවාය කියලා මට හැඟීමක් තියෙනවා. ඒ චුට්ටට හරි සැපක් තියෙනවා. යම්කිසි කෙනෙක් සත්වාකාරයෙන් දැක ගන්නවා නම් පින්වත්නි උපාද තිති වෙනස් වෙන වෙලාව වෙනස් වෙන කාලය පමණක් පවතින කියලා කියන්න පුළුවන් උපාද තිති භංග කියලා. එච්චර ශනේකින් ඇති වෙලා නැති වෙලා යන්නා වූ නාම પરම්පරාවක් මගේ ළඟ ඇත මගේ ළඟ හට ගන්නවාය නැති වෙනවාය. අන්න අය ළඟත් හට ගන්නවාය නැති වෙනවාය. මේ හට ගන්න සියලු දේ නැති වෙනවාය කියලා යමෙක් දැනගත්තොත් අන්න එයාට කියනවා එයා මේ ලෝකේ යමක් ඒ තරම්ම අනිත්‍ය නම් පින්වත්නි ඒක එපමණකින්ම දුකයි. ඇයි අනිත්‍ය දේ සැපයක් බවට පත් වෙන්නේ සපත් වෙන්නේ නැහැ බලන්න ත්‍රිසංසත්වයෝ මනුස්ස ප්‍රජාව කියලා කියන අය වැඩිම සැප විදිහට සලකන එක දෙයක් තියෙනවා. මේවා ලැජ්ජාවට කාරණා නෙවෙයි මෙවුවා කතා කළේ දේවල්. ඉතින් බලන්න සිහිය සිහිය කියන එක මේ හටගන්න සිහිය නැති කරන හැටි මේ සැප වේදනාවට ඇලීමෙහි සිහිය නැති කරන හැටි කියලා දෙන්න තව පුංචි උදාහරණයක් මම ගන්නවා. බත් කකා ඉන්න බල්ලෙකුට ගලකින් ගැහවන්න අපි සූදානම් වුණොත් එයා බත් කයිද දුවයිද? ඇයි ඒ දුවන්නේ? එයාට සිහියක් උපදිනවා අර කොල්ලා අතේ තියෙන ගල මෙහි ආවොත් මගේ අඬ කැඩෙනවාය මේ බත් වලින් මට වැඩක් නෑය මං යනවාය කියලා එයාට. නේද? ওই වචනෙන් ওই ටික නැති වුණාට ඒ කල්පනාව ඒ සිහිය එයාට තියෙනින්ද එයා මොකද කරන්නේ? දුවනවා. එයාට බත් පිඟානෙනුත් ලැබෙන්නේ සැප. නමුත් ඒ සැප ඕනේ නැතය අරගල් ගෙඩිය මෙහි આવොත් මේක වෙනවා අය කියලා දන්නවා. සුනක දේනුවක් ළඟ කැරකි කැරකි ඉන්න බල්ලෙකුට ගලක් අරන් එලවන්න හැදුවාට දුවයිද? දුවනවද? දුවන්නේ නැහැ. ඇයි එහෙනම් ආහාරයෙන් කබලින්කාර ආහාරයෙන් ලබන යම් සැපයක් තියෙනවද ඊට වැඩි සැපයක් රාගයකින් තියෙනවා. ඒ ඒක ඒක ඒ ගැන ඇතිවන හැඟීම අකුසල හැඟීම ප්‍රබලයි. අකුසල හැඟීම ප්‍රබල වෙනකොට සිහිය නැතිවීම ප්‍රබලයි. බල්ලට උනත් පින්වත්නි ආහාරයට වැඩිය රාගය කියන අකුසලය නැගුණාම අර ගල ඇවිල්ලා වදී කියන සිහිය නැතුව යනවා. හරිද? මනුස්සයටත් එහෙමයි රාග අකුසලය නැගුණාම ඒකෙන් ලැබෙන සැප වේදනාව වැඩි හින්දා පින්වත්නි කර්මානුරූපව මට මේ මේ දේවල් ලැබෙයි කියන සිහිය නැතුව යනවා. ඒකින්ද අපි අපිව කියනවා මේ ලෝකයේ සිහියක් නැහැ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ. කරන්නේ මොනවද දන්නේ නැහැ. වෙන්නේ මොනවද දන්නේ නැහැ. කර්ම විපාකයක් දන්නේ නැහැ. අම්මා තාත්තා හඳුරන්නේ නැහැ. දරුවෝ හඳුරන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඇයි අකුසලයේ තියෙන ප්‍රබලකම වැඩි උනේ? ඒක ගැන තියෙන ලෝභය වැඩි උනේ. ඒ ගැන තියෙන ඒකේ සැපේ වැඩිකම තියෙන හින්දා. නුවණින් වේදනාව දකින කෙනා පින්වත්නි සතිපට්ඨානයේදී තේරුම් ගන්නවා මේ ඇති වෙන වේදනා මාත්‍රය එතනම නැති වෙනවා. රාගය නුවණින් දකිනවා නම් වේදනානුපස්සනාව වඩන කෙනා එයාට තේරෙනවා මෙච්චර අමාරුවෙන් බොහෝ දුකක් විඳලා යම්කිසි කෙනෙක් කාමයේ වර්ධවා හැසිරීලා යම්කිසි කෙනෙක් හැසිරෙන්න අවස්ථාවක් ඇති කරගෙන එවැනි රාගයකින් ලබන්නා වූ යම් වේදනාවක් තියනවාද ඒක නිත්‍යද අනිත්‍යද? ඒ වේදනා මාත්‍රය එතනම ඉවරයි. එතනම ඉවරයි. එතනම නැති වෙන දේ නැවත මම අර මම එකයි කිව්වේ තේරෙන විදිහෙන් කිව්වා කිල්ලෙච්ච කලයට වතුර පුරවනවා වගේ වැඩක් කිල්ලෙච්ච වාදනයට වතුර පුරවනවා වගේ වැඩක් ඒ ඔක්කොම නැති වෙලා යනවා එතකොට එවැනි නැති වෙලා යන වේදනාවක් පතාගෙන යන එකේ තේරුමක් තියේද කවදාකවත් ඒකේ තේරුමක් නැහැ ආන් කලකිරීම ඇති වෙන්නේ එතකොටයි අර වෙනදා ඇලිච්ච තැන දැන් හටගන්නේ කලකිරීම හට හට ගන්න පටන් ගන්නවා වෙනදා ඇලිච්ච තැන වෙනදා සතුටු වෙච්ච තැන අයියෝ වැඩක් නැහැ. මේවා මොනවා තිබ්බත් වැඩක් නැහැ කියලා වේදනාව කෙරෙහි සිහිය උපදිනවා. කලකිරෙනවා. මේ ශරීර කෙරෙහි සිහිය උපදිනවා. හිතේ නැගෙන ධර්මයන් කෙරෙහි සිහිය උපදිනවා. මේ විදිහට අපි හරියටම දැනගෙන මේ කටයුත්ත සිද්ධ කරගන්න ඕනේ මේකෙන් ගැලවෙන්න නම් මේ නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ කියලා. එහෙනම් ඒක තමයි කළ යුතු දේ. කෘත්‍ය ආ කෘත්‍ය දන්නවා. එහෙනම් අපේ සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට කෙනෙකුට යම් කිසි තැනකදී අපි දුක කැමැත්තක් දැකලා පාලනය කරගන්න බැරි වුණා කියලා. ඒ වෙලාවට නෑ පැහැදිලිව. එයා මොකද කරන්න ඕනේ? දැන් පාලනය කරන්න උපරිම උත්සාහ කරනවා මේ වෙලාවේ බැරි වුණා මට. බැරි වුණා නම් මොකද කරන්නේ? සීලය කැඩුණා නම් මොකද කරන්න ඕනේ? වේගයෙන් වේගයෙන් නැවත සමාදන් වෙවි සමාදන් වෙවි ආය කැඩෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන හැම මෙනෙහි කිරීමම කරලා තමන් සංවර වෙන්න ඕනේ. ඉක්මනින් වේගෙන් සංවර වෙන්න ඕනේ. ආය මේක කරන්නේ නැහැ ආය මේක කරන්නේ නැහැ ආය මේක කරන්නේ නැහැ කියලා. ඇයි ඒ එක සැරයක් අසංවර වුණොත් ආය ලොකු අකුසලයක් හට ගැනීමක් තියෙන හින්දා. ඒකද දැන් මේ ආයට තේරෙන්න ඕනේ. එහෙනම් කළ යුතු දෙයක් තියෙනවද නැද්ද? මං කිව්වා බණ පටන් ගන්න ඉස්සෙල්ලා. මම පටන් ගන්න ඉස්සෙල්ලා කොහොම මම අතරමැදදී හරි අහනවා මෙයාට තේරෙන්න ඕනේ හරි හොඳයි ධර්මයේ ශ්‍රවණය කරා දැන් අපි බලන්න ඕන දෙයක් තියෙනවා මට කළ යුතු දෙයක් තියෙනවා දැන් මම අහනවා නොකරපු සැපය සඳහා මේකින්දයි මේක කරොත් මේක වෙනවමයි මේ විදිහට මෙනෙහි කරොත් මේක සකස් වෙනවමයි එහෙනම් අන්න නිවැරදි මෙනෙහි කිරීමට වැටෙන්න ඕනේ එහෙනම් හැම කෙනෙකුටම තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ කළ යුතු දෙයක් තියෙනවා. දුක පිරිසිඳ දැනගත යුතුව තියෙනවා. දැන් එනවා දෙවනි චතුරාර්ය දෙවනි ආර්ය සත්‍ය කියන තණ්හාව කියන එක ගැන අපි කතා කරලා ඉවරයි. තණ්හාව කියන එක ඇත්ත. සමුදය සමුදය කියන එක ඇත්තක්ද නැද්ද? තණ්හාවේ හැටි කොහොමද දන්නේ? අර අකුසලය ලෝභ, දේශ, මෝහ කියලා සඳහන් කරපු දැන බලන්න මේ තණ්හාව කියන එක පින්වත්නි කොයි වගේද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා සත්ත්‍ත්ථා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ විදිහට සඳහන් කරලා තියෙන තණ්හාව පිළිබඳ තන තන ඇලෙන පුනර්භවය ඇති කරන මොකද තන තන ඇලෙන තන තන පිරික්සන ගතිය. එහෙම එකක් තියනවද? රූප අරගෙන ඒ රූප කෙරෙහි නේද? ඒකෙම ඇලි ඇලි ඒකෙම ඇලි ඇලි ඒ රූපේම පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස ඉන්නවා. ඒ රූපේම පිරික්ස පිරික්ස ඉන්නවා. තන තන තන තන ඇලෙන ගතිය මෙතනක් තියෙනවා භවයෙන් භවයටත් තියෙනවා. මේ තණ්හාව කොච්චරද කියනවනම් මේ රූපයක් දැක්කහම පින්නත් නේ මොකද මේ ඇතුලෙන් නැගෙන මම අර කිව්ව ප්‍රබල හැඟීමක් තියෙනවා කියලා. අකුසල හැඟීමක් කියලා. වැඩියෙන්ම මේ ශරීරය ක්‍රියාත්මක කරවන්නේ චිත්ත කිරිය වායෝ ධාතු ඇති කරවන්නේ ඒ පැත්තට ඇවිද්දවන්නේ ඒ පැත්ත බලවන්නේ ඒ ඒ ඒ දේවල් ළඟා කරගන්න උත්සාහ කරන්නේ තණ්හාවයි. ඒ කෙරෙහි තියෙන තණ්හාව. මේක නිකන් ඇතුලේ ක්‍රියාත්මක වෙන මහා බලවේගයක්. මේ බලවේග හේතු කොටගෙන තමයි මේ ජීවිතය මේ විදිහට අරගෙන යන්නේ. මෙයා තමයි ඔක්කොම හදන්නේ. දැන් යම්කිසි කෙනෙක් කෙරෙහි යම්කිසි දෙයක් කෙරෙහි යම්කිසි කෙනෙකුට තියෙන ඒ තණ්හාව තියෙන ස්වභාවය හින්දා ඒ රූපය දැක්කහම එයාට ඒ රූපයෙන් ගැලවෙන්න බෑ. දැන් අර ඉස්ලාම ගත්ත උදාහරණයට මම යනවා. අර පිරිමි ළමයාට සැප වේදනාවක් තමයි ඇති උනේ අර ගැහැණු ළමයා දැකලා. ඒකත් එක්කම එයාට ඇති වෙන්නේ මොකද්ද? වේදනාපච්චය තණ්හා. එයාට ඒත් එක්ක තණ්හාවක් ඇති වෙනවා. මේ ඒ පැත්ත නැවත බැලීම. එතනම නැවත නැවත යෙදීම, එතනම පිරික්සීම, එතනම රැඳීම. මේ කය හොල්ලන්න දෙන්නේ නැහැ එතනින්. ගලවන්න දෙන්නේ නැහැ. ආන් එහෙම ගතියක් මේ ලෝකයේ තියෙන කාමවස්තුන් ගැන තියෙනවා. මේ තණ්හාව ගැන දේශනා කරපු මහා සතිපට්ඨාන දේශනාවේ තැන් 60ක් දේශනා කරනවා තණ්හාව උපදින. ඒ තැන් 60ක තියෙන එක තැනක් තියෙනවා ඒකෙන් හයක් අරගෙන තියෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා මේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ඒ විදිහට දේශනා කරගෙන ගිහිල්ලා තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා. ඒකයි මේක ගලවන්නම බැරි වෙලා මේ ඉන්නේ. මොකක්ද මේ තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා කියන්නේ? මේ ආදරය ඉපැද්දුවේ සැපද දුකද? ඔක්කොම එකම කතාවට කියනවාද ඒක? අවධාරණයෙන් අහනවා මම. දරුවෙක් ගැන වේවා, කවුරුන් හෝ ගැන වේවා, හිතේ තියෙන ආදරය ඇති කෙරෙව්වේ සැපද දුකද? ආයෙ නැකයින් කරන්නේ. අයින් කරන්න කිව්වොත් කැමතිද? අයින් කරන්න කිව්වොත් හුඟක් අය කෙනෙක්ගේ ආදරයක් අයින් වෙනවට කැමතිද? තමන්ගේ හිතේ අනිත් අයට තියෙන ඕකට කියන්නේ මොකද? ආදරයට ආදරෙයි කියලා කියනවා. මම අහලා තියෙනවා කියනවා ඊටත් වැඩි එහා ගියවා කියන්නේ. නේද? මං ළඟ තියෙනවා. නේද? ඒ මොකද්ද ඒ කියන්නේ තේරෙන්නයි එහෙම එකක් කියලා අනිත් ඒවත් එහෙම තමයි. මේ තියෙන ඇල්මට කැමති. මේ ඇල්ම අයින් වෙනවට කැමති නෑ. ඇයි දරුවෙක්ව පැවිදි කරන්න කැමති නැත්තේ? අපුරුවට ඉන්නවනේ පැවිදුණාම. ඇයි දරුවෙක්ව පැවිදි කරන්න කැමති නැත්තේ? කැමති. කැමති හැබැයි දරුවා කැමති නෑ. නරුවා කැමති වෙලා බලන්න ඕන වෙන වැඩේ. නේද මේ සාමාන්‍ය හිතක පින්නත් නේ ඒ තණ්හාව අයින් කරගන්න ඒ හිතෙහි තණ්හාව කෙරෙහි තණ්හාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තණ්හාව කෙරෙහි තණ්හාවක් තියෙනවා. ඒක අයින් වෙනවටවත් කැමති නැහැ. ඒ තරම්ම එහාට ගිය කාරණාවක් මේක ඇස්සේ තියෙනවා. ඉතින් මෙන්න මේ හැදෙන දේ හැදෙන්නේ තණ්හාව නම් යමක් දැක්කහම ඒ තණ්හාව හින්දා ඒක ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ඒක උපාදාන බවට පත් වෙනවා. ඒක උපාදාන බවට පත් වෙන පියවර ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා. තණ්හාවක් ඇති වුණා. ඒක ඒක පිළිබඳ පිරික්සීමක් ඇති වුණා. ඒ කියන්නේ ඒකට කියනවා පරිේශනයක් කියලා. ඒ කියන්නේ අපිට යම් කිසි රූපයක් පිළිබඳ දැන් තණ්හාවක් ඇති වෙනවනේ. තණ්හාවක් ඇති වෙච්ච වෙලාවෙ ඉඳන් ඒක ගැන තමයි ඒක ගැන බලනවා මේක. ඉතින් ඒක ගැන පිරික්සනවා. ඒකට කියනවා පරිේශනය කියලා. මේ පරිේශනය ලැබෙනකොට ඊළඟට ලැබෙන දේ තමයි ලාභය කියන්නේ. ලාභය කියලා කියන්නේ දැන් අපි දැන් හිතමුකෝ යම් කිසි රූපයක් දැකලා මට තණ්හාවක් ඇති වුණා. දැන් අර 200ක් හම්බුණා කියන්නේ කොහේ හරි ගිහින් නැද්ද? එකක් ගැන තමයි තණ්හාව ඇති වුනේ. අනිත් 199ම මොනවා කරත් කමන්නේ නැහැ. දැන් මෙයා මෙනෙහි කරන්නේ මොකක් ගැනද? ආම් පරිේෂණ තත්ත්වෙටපත් වෙනවා මේ හිත. තණ්හාව තව තව පියවරක් තව පියවරක් ගියා තණ්හාවේ. වැඩි වෙලා. ඒක තණ්හාවමයි. එතකොට මොකද කරන්නේ? එයා හැම වෙලේම අර විමස විමස ඉන්නේ අර රූපය කොහෙ වැන්නද කොහෙන් එයිද අරහෙන් එයිද මෙහෙන් එයිද බලයිද මගේ දිහා නෑ එයා කොහෙද බලන්නේ යන්නේ කොහෙද කරන්නේ මොනවද ආන්දර රූපය ගැන පරිේශණය දැන් හිත හැම වෙලෙම පරිේශන මට්ටමට වැටිලා පරි පරිේශන මට්ටමට ඇයි අපිට ගෙනහන්නේ ඇයි කියන්නේ මේවා කියනකොට අපිට සිනා පහළ වෙනවා ඒක වැරද්දක් නෙවෙයි ඇයි පැහැදිලිවම අපේ තුල සිද්ධ වෙන සහ සිද්ධ වුණ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ වෙන දේ මේ මේ මේ තමයි සංසිද්ධිය කියලා. ඒ තණ්හාව ඒක දැනගන්න ඕන අපි. යායන් තණ්හා පොණෝබයිදී පුනර්භවය ඇති කරන විදිහ මේ කියන්නේ යන්නේ. දැන් මොකද කරන්නේ මේ පරිේශණය කියන තත්ත්වයටපත් වුණාට පස්සේ එයාට මම බලාපොරොත්තු වෙච්ච එක වෙන වෙන්න hina වෙනවා. නිකන් බලාපොරොත්තු වෙච්චදී ලැබෙයි වගේ හැදෙනවා. ආ එතකොට මේ හිතට මොකද්ද ලැබෙන්නේ? අර තණ්හාව පොලාපයින් අපි ළඟ එතකොටම. නේද? තරහ වෙන්න එපා අතීතේ මෙනෙහි කරලා බලන්න. තමන් බලාපොරොත්තු වෙච්ච රූපය තමන්ට හිනහ වුණා නම් යම් දවසක මොකද උනේ? තණ්හාව දෙගුණ තෙගුණ හතරයක් පහක් හයක් දහයක් 15 100 ගුණයක් වැඩි වුණාද නැද්ද? නේද බිමින් ගිය මිනිහා උඩින් යනවා වෙන්න. මෙලෝ කියන්නේ හිනහ වුණෝ කියාගෙන ගියා. අන්න ඒකට කියනවා ලාභය කියලා. මේක එක ස්වභාවයක් මේක අවනම්බුවට ලක් කරනව නෙවෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරා. මේක ස්වභාවයක්. ඒකට කියනවා ලාභය කියලා. තණ්හාව දැන් ලාභය කියලා. අන්න ඊට පස්සේ එනවා නන්දි රාගය. මේක පිළිබඳව තියෙන තද ඇලීමක් එනවා ඊට පස්සේ. හරිද? ඊළඟට එන අජ්ජාවසනය කියලා. ඒ මොකද්ද? දැන් අර ලාභය ලැබුණා ඊට පස්සේ මේකට ඇලීමක් ඇති වෙනවා. ඒ ඇලීමත් එක්ක තියෙනවා පින්නොත් ඊළඟට පුදුම වැඩක් වෙනවා. බලන්න අහලා ඔය හිතවලින් මගේ යයි හිතෙන හැඟීම සටහන. මේ නිකන් මගේ වගේ දැනෙනවා. අපේ වගේ දැනෙනවා. මගේම වගේ දැනෙනවා. අපේ પરම්පරාවේ වගේ දැනෙනවා. මොකද්ද සම්බන්ධයක් තියෙනවා වගේ දැනෙනවා. නේද? ආන් එහෙම ලක්ෂණ පහළ වෙනවා ඒ හිතේ. ඒකට කියනවා මගේ යයි සටහන් ඇති වෙනවා. ඒ ඒ හැඩය දකිනකොට නිකන් මගේ වගේ සටහන. අච්චර කාලයක් තිබෙන්නේ නැති මගේකමක් මෙන් ඇවිල්ලා හදිස්සියෙම මේකේ කන්නාවෙන් හදපු දෙයක්. ඉඩම් කඩම් ගැන වුණත් එහෙමයි. යාන වාහන ගැන වුණත් එහෙමයි. යම් උපකරණ ගැන මේ ජීවි වස්තු විතරක් නෙවෙයි. එනනේ අපි දන්නේ නැති වැඩ පිළිවෙල මෙතන තියෙනවා. අපි ළඟ සිද්ධ වෙන මේ වැඩ පිළිවෙල අපි දන්නේ නැහැ. මගේ ඇයි සටහනත් එක්ක ඊළඟට මොකද කරන්නේ? මේක පරිග්‍රහණය කියලා මගේ ඇයි අල්ලගන්න දැන් මේක හ්ම් මගේ ආයෙ දෙන්නේ නැහැ. ආයෙ දෙන්නේ නැහැ මේක මගේ කියලා අල්ලගන්න පින්නන්නේ ඒක දරුවෙක් වෙන්න පුළුවන්. හරිද? මේක අපේ පාලනයෙන් තොරව මෙතන සිද්ධ වෙන සිද්ධිය. මේ මේ යන්නේ තණ්හාව උපාදානය දක්වා යන පිය අපි දන්නේ නැතු අපේ හිතට වෙච්ච දේ. දැනගෙන හිටියනම් ඕක වෙන්න තියන්නේ නැහැ. ඒක කාටවත් දොස් කියලා බෑ. පරිග්‍රහණයත් එක්ක ඊළඟට එන්නේ මොකක්ද දන්නවද? මගේ අය දැන් අල්ලා ගැනීමත් එක්ක ඊළඟට මේ හිතේ එනවා මසුරුකම කියලා එකක්. හරි? මසුරුකම කියලා කියන්නේ අන් අයට දෙන්නේ නැත. මසුරුකම කියන්නේ ඒකයි. තව කෙනෙක් බලනකොටත් කැමති නැහැ. කතා කරනවට කැමති නැහැ. හිනහ වෙනවට කැමති නැහැ. දැන් ඔන්න ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවක දැන් ඕකට අදාළ කාරණා මම කියන්නම්. එක්තරා තමන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න යුවතිය හදිසියෙම දැන් නැටුමකට ගිහිල්ලා නටන්න වෙලා තියෙන වෙන පිරිමි දරුවෙක් එක්ක. අර අදාළ පිරිමි ළමයක් කියනවලු නටනවා හැබැයි සමුසේ ගිහිල්ලා හැබැයි එක සැරයක් අතින් හරි අල්ලැව්වොත් මම ස්ටේජ් එකට ඇවිල්ලා ගහනවා කියලා. කිසිම හැඟීමක් නැතුව අතින් හරි ඇල්ලුවොත් අර රංගනීය දෙන වෙලාවේ හරි ඇල්ලුවොත් බලා ගන්න පුළුවන්. ඇයි ඒ? මසුරු ඒ එයා දන්නේ නැහැ එයාට මොකද වෙන්නේ කියලා. මසුරුකම ඉපදුනහම පින්වත්නි වෙන කෙනෙක් කෙනෙකුට ඒ මසුරුකම කියන ලක්ෂණය මේ හිතේ ඇති වෙන මොකද්ද? වෙන කෙනෙකුට මේක දෙන්නේ නැහැ. රූපය දෙන්නේ නැහැ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ කියන්නේ මේ මේ වතුර එක ගැන වුණත් එච්චරයි. මේක මේ හැම වෙලෙම මේ එකම දෙයක් නෙවෙයි හැම දෙයක් ගැනම මම වැඩිපුර අර වගේ උදාහරණ ගන්න ඒවා පැහැදිලි ප්‍රකටව පේන දැනෙන දේවල් හින්දා තමන්ගේ ගෙදර වතුර බොන කෝප්පේ ගැන වුණත් ඔච්චර තමයි කුසිය ගැන වුණත් ඔච්චරයි කුසිය තියෙන පිත්තල හැන්ද ගැන වුණත් ඔච්චරයි වංගෙඩිය ගැන වුණත් එච්චරයි. හැම එකක්ම ඔන්නෝම මේක දෙන්න බෑ. අම්මගේ මරණය මෙහෙ ගේන්න බෑ අපේ ගේ සෞත් වෙනවා. <laughs> ඒ තරමට ප්‍රබල වෙනවා. නේද? සමහරවිට අම්මගේ මරණය ගේන්නේ නැහැ ගෙදරට. ගෙදර ගැන තියෙන ලෝභය මසුරුකම. මේවා දකි අරවා දකි කියලා. ඉතින් ඒ මසුරුකම එදා ඉඳන් තිබ්බ එකක්. මේක තමයි සංසාර ජීවිතය අරගෙන ගියේ. ඕන් තණ්හාවේ හැටි. මසුරුකමත් එක්ක ඊළඟට මේ හිත පින්වත්නි පටන් ගන්නවා රැක්ම කියලා තත්යකටපත් වෙනවා. මේවා වචන නෙවෙයි මේවා හැඟීම්. හරිද? හැඟීම් වල ප්‍රබලත්වය මේ. තණ්හාව වැඩි වෙලා යනකොට බුදුරජාන් වහන්සේ තණ්හාව වැඩි වෙන හැටි අර්ථ දක්වනවා. මේ මේකට කියනවා පරේෂණ தත්ත්වය, මේකට කියනවා ලාභය කියන தත්ත්වය, මේකට කියනවා නන්දි රාගය කියලා, මේකට කියනවා අජ්ජාවතනය කියලා, මේකට කියනවා පරිග්‍රහය කියලා, මේකට කියනවා පරිග්‍රහයෙන් පස්සේ මසුරුකම කියලා, ඉන් එහා එකට කියනවා රැක්ම කියලා. රැක්ම කියලා කියන්නේ පිළිබඳව දැන් දන්නවා මේ අය. මසුරුකම ඇති වෙච්ච වස්තුව මොකද කරන්නේ? නේද? කුකුලා කිකිලිව ආරක්ෂා කරයි. කාටවත් එන්න දෙන්නේ නැහැ වටේට. නේද? අඬ ගහලා, කණ්ඩ දීලා එයා මසුරුකම. රැක්ම. රැකීම සඳහා මොනවද අතට ගන්න වෙන්නේ? දඬු මුගුරු. ඒ තාප්ප ගහන්න ඕනේ. දඬු මුගුරු අතර ගන්න ඕනේ. හේතු දාන්න ඕනේ. ඒ වාගේ බල්ලන්ගේ ප්‍රවේශම් වෙන්න කියලා ගහන්න ඕනේ. ඇයි ඒ ඔක්කොම ගහගෙන කාම වස්තු ටිකක් වෙන් කරගන්නවා අන්න කාම තණ්හාව. කාම තණ්හාව දැන් උපාදානයේ බවට ඔන්න ඔය ගන්නටපත් වුනහම එයා ඕනෑම වැරද්දක් කරලා මේක Tamanට රැකගන්න ලෑස්ති. හොරකම් කරලා, මරලා, කාමයේ වර්ධව ඇතිරිලා, බොරු කියලා, පරුස වචන කියලා, පේත්තම් ගහලා, ලියලා, ඈ කේලම් කියලා ඔක්කොම කරලා Tamanට අවශ්‍ය දේ ලබා ගන්න ලෑස්ති. මැරෙනවා කියන මාත්‍රයක්වත් මතක නැහැ. හැබැයි පන්සලටත් ගිහලා ආපෝ තේජෝ ආයෝ පටවි පටවි කියලා තිනවලාවට. හරිද? නමුත් අරක ඉහළ තලයක තියෙන්නේ. ආන් එකට එදයකට කියන උපාදානය කියලා. යම් වස්තුවක් උපාදාන වුණාද පිටනත් මේ උපාදාන පත්‍ය මරණාසන්න කාලයේදී අර උපාදාන හැඟීම උපාදානයේ ඉඳලා ඇති වෙන තණ්හාව ලෝභ, දේශ, මෝහ ඇති වෙනවා. ඒක හේතු කොටගෙන සහ පුඤ්ඤාවී, අපුඤ්ඤාවී, ආනෙන්ජාවී සැකසීම. ආන්ගේ සැකසීම හේතු කරගෙන මොකද වෙන්නේ? ආය භවයක් ආයහක් හම් වෙනවා. බය වෙන්න පායහක් හම් වෙනවා. ආය කනකුත් හම් වෙනවා. ආය කටකුත් හම් වෙනවා. හැබැයි සමහර කටවල් වලට කතා කරන්න පුළුවන් එක වචනයයි. දන්නවද මේ මොකද? දැන් අපි මේ දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. බඩගිනි වුණාමත් එක්කම වචනේ නිදිමත වුණාමත් එක්කම වචනේ කොහේ හරි රිදෙනවා නම් ඒත් එක්කම වචනේ කවුද? තිරසංසත් එක්කලා පුදුනොත් නේද? පූසටෙදින් මොනවා වුණත් ඥායව විතරයි වෙන මොකක්වත් ඒකටෙන් බෑ. නේද? ඥායව කියන වචනේ අරින්න මොකද ඒකත් භයානකම තිරසං ජීවිතේදී අපි දැක්කේ නෑ. ගෙදර ඉන්න සතාට කතා කරන්න පුළුවන් එක වචනයයි. ඒක දැක්කේ නෑ. එයා ගොළුයි කියලා අපි දැක්කේ නෑ. අපි ආවරම් හුරතල් කරනවා, කෝලම් කරනවා නේද? එයා දිහා නුවණින් දැක්කනම් පින්වත්නි තේරෙනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මෙයාට එක වචනයකට කතා කරන්න පුළුවන්. ඒ අම්මා ළඟට යනත් න්‍යාව කියනවා බඩගිනිලත් න්‍යාව කියනවා ගැහුවත් න්‍යාව කියනවා නේද? වෙලාවට ඒක හයියෙන් කියනවා වෙලාවට ඉමින් කියනවා. නේද? ඉතින් බලන්න කල්පනා කරලා මෙහෙම තැනකට මාවපත් වෙන්න පුළුවන් මේ තණ්හාව හේතු කරගෙන. වැඩිපුර පිරිසක් පල්ලෙහා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. වැඩිපුර පිරිසක් පල්ලෙහා ඇයි? වැඩියෙන් ඇති කරගෙන තියෙන්නේ මම අහනවා මෙයාගෙන් වැඩියෙන් මේ ජීවිතේ ඇති කරගෙන තියෙන්නේ ලෝභ දේශ මොහ හැඟීම්ද අලෝභ දේශ මොහ හැඟීම්ද අපි කියනවා කාගේ හරි කකුලක් ඇඩුනහම මොන හරි එකක් වුණාම පින්නත් නේ අපි කියනවා කර්මය කර්මය කර්මය කියලා කර්මය කියනකොට අපිට හිතෙන්නේ මේ පුරවපු කලගෙඩියක් වගේ මේ එක්තරා මේ කරපු වින්පව් ටික කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරේ කර්මය කියලා මොකක් කියලාද කර්මය කියලා දේශනා කරේ චේතනාහම් භික්කවේ කම්මං වාදාමි චේතනාවයි කර්මය කියලා. එහෙනම් ලෝභය කියන්නේ චේතනාවක්, දේශය කියන්නේ චේතනාවක්, මෝහය කියන්නේ චේතනාවක්. එහෙනම් ලෝභ චේතනාව ඊළඟ භවය විනාශ කරනවා. දේශ චේතනාව ඊළඟ භවය සකස් කරනවා. එහෙනම් බලන්න මේ ඒ චේතනාව අනුවයි මේ කර්මය ප්‍රතිසන් දෙන්නේ. මූලික වෙන්නේ චේතනාවයි. එහෙනම් මේක හරියන වැඩක් මේකේ තියෙන භයානකකම නේද? ලොකු කලබලයක් ඇති කරගන්න ඕන වෙනදාට බණ අහපුවාම යන්නේ. ගෙදර යන්නේ කොහොමද බණක් අහලා? සාමාන්‍යයෙන්. හිත සහැල්ලු කරගෙන අනේ බණක් ඇහුවා හිත සහැල්ලු වුණා කියලා තමයි යන්න ඕනේ. අද බණ අහලා නම් එහෙම ගිහලා හරියන්නේ නැහැ. මොකද කලබලයක් වෙන්න ඕනේ. මොකද කලබලේ? ප්‍රපාතයක් දැක්කා මම ප්‍රපාතයක් උඩ ඉන්නේ ලිස්සුවොත් ඉවරයි කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා තමයි යන්න ඕන. මොකද්ද දැක්ක ප්‍රපාතේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ගැන කුංජි කීයක් ඉබදුනා. මට විඳින්න තියෙන අනන්ත දුක් ගොඩක් තියෙනවා මං කරගත්ත දෙයක් නම් මේ වෙනකොට බත් බත් බත් බත් බත් කිය කිය හිටියා මිසක්කා දැන් ආය හැන්දෑවේ ලෑස්ති කරලා ඇවිල්ලා තියෙනවා හිටියට. අද එනකොට පුතේ 6මාර 7 8 විතර වෙයි. නේද? උයලා තියන්න කියලා කියලා ඇවිල්ලා තියෙනවා. නැත්තම් මං කඩෙන් එනකොට අරන් යන්නේ එව්වා ලෑස්ති කරලා ඉන්නේ කොහොමද ඔක්කොම. නේද? බත් ලෑස්ති කරනවා වාගේ තමන්ගේ අනාගතේ කො අද රෑ සැලසුම් කරාට ඊළඟ භවයේ සැලසුම් කරන්නේ නැහැ. ලබන මාසේ සැලසුම් කරනවා ඊළඟ භවයේ සැලසුම් කරන්නේ නැහැ. සංසාර ජීවිතේ සැලසුම් කරන්නේ නැහැ. මරණය දක්වාම සැලසුම් හදනවා එතනින් එහා මට ඒ ෂණයේ තව ෂණයකින් මට මාව මරුණොත් මොකද වෙයි කියලා ඒ භයානකකම ගැන හිතන්නේ නැහැ. හිතන්නේ නැත්තේ ඒ දෘෂ්ටිය නැහැ. ඒ දෘෂ්ටිය නැහැ. මම එක බොරුවක් හරි කිව්වද නේද? කාල මේ ඔක්කොම හදන විදිහ මං කිව්වා. තණ්හාවේ තියෙන තණ්හාව කියන්නේ ලෝභයක් වෙනත් නිදේශයක්. ද්වේෂ මොහ ඇති වෙන මේ තණ්හාවේ තියෙන ස්වභාවය තමයි සම්පූර්ණ ඇත්ත වැහෙන එක. තණ්හාව කියන්නේ අකුසලයක්. ඒ අකුසලයේ තියෙන ස්වභාවය තමයි ඇත්ත වැහෙනව විතරක් නෙවෙයි. ඇත්ත වැහෙනව මේ තණ්හාව ඇත්ත වහන හැටි ඔන්න මම ආය උදාහරණකින් කියනවා. මේ කරන්න දෙයක් නැහැ මේ ජීවිතයේ තියෙන උදාහරණ අරගෙන කියලා දෙන්න වෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ අපිට. මම මට කියලා යන්න පුළුවන් තණ්හාවේ තියෙන එක ස්වභාවයක් තමයි සිහිය. සිහිය නැති කරන එක මෝහය. ඉතින් කටපාඩම් කරගන්න තණ්හාවේ එක ස්වභාවයක් ආ තණ්හාවේ ලක්ෂණ නැත්නම් අකුසලයේ ලක්ෂණ හතරක් හාමුදුරුවෝ කිව්වා. මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්දච්චය මම දැන් දන්නවා. දැන් ඕන කෙනෙක් අහනකොට කියනවා අකුසලයේ ස්වභාව අකුසලයේ තියෙන සර්ව සාධාරණ චෛතසික ටික තමයි අකුසල හිතක තියෙන සර්ව සාධාරණ චෛතසික තමයි අකුසලයේ සර්ව සාධාරණ මෝහය, අහිරිකය, අනුතප්පය, උද්දච්චය. මම ඒ ටික උගන්වලා යනවා ලියා ගන්න කියලා. දැන් ලියා ගන්නවා. ඉතින් අකුසලයත් එක්ක ඉන්නවා මෝහයත් ඇති වෙනවා එහෙම බෑ. එහෙනම් අභිධර්මයේ වුණත් ඔක්කොම දැනගත යුතුයි. හැබැයි දැනගත්තා කියලා විතරක් වැඩක් වෙන්නේ නැහැ. මේ බලන්න. ඒක වෙන හැටි බලන්න තමන්ගේ පැත්තෙන්. ඔන්න මෙතන ඉන්න කවුරු හරි අඳුරන්නේ නැති කෙනෙක් බෙරි වෙච්ච peerගෙඩියක් කාලා භාගයක් කාලා දෙනවා කන්න කියලා. ඔයා මේක ඉතින් ටික කන්න කියලා කයිද? ඇයි? ඇයි ඒ කන්නේ නැත්තේ? අප්‍රියයි. ඇයි? ආ එහෙනම් සිහිය තියෙනවා අපිට මොකද්ද? මේ අහවලාගේ තියෙන්නේ පිළිකුල් ශරීරයක්ය. එයා මේ පෙරගිරිය අතින් ඇල්ලුවා විතරක් නෙවෙයි කටින් යපුවා එයාගේ කටේ කෙල ගෑවිලා දත් කහට ගෑවිලා මං කොහොමද දැන් ඕක කරන්නේ එහෙනම් ඒක ඇත්ත අනුන්ගේ ශරීර පිළිකුල් කියන්නේ ඇත්තක් ඒකෙන්ද ඒක කන්න බෑ නේද හරි තමන්ගේ දරුවෙක් බේරගෙඩිය හපල භාගයක් කාලා දුන්නොත් දැන් අපිරියද? ඇයි දරුවගේ කටේ තියෙන්නේ කුණුපයකින් සෑදුන ඒ කියන්නේ කුණුප කොටසක් නෙවෙයිද ඒක? ඒක පිළිකුල් සහගත කෙල නෙවෙයිද? පිළිකුල් සහගත දක්කහට නෙවෙයිද? ඇයි මේ පිළිකුල වැහුනේ මොකද? මොකෙන්ද? අකුසලය, ආදරය, ලෝභය, මගේ කියන හැඟීම හින්දා ඇතිවෙච්ච අකුසලය අර පිළිකුල් භාවය අමතක කළ දැම්මා. ඒ පිළිකුල් භාවය ඒ ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. එතකොට රාගය කියන සංසිද්ධියේ තියෙන්නේ ඔය වගේම එකක්. ඊට වැඩිය ප්‍රබලව එවැනි තත්යකටපත් වෙනවා. ඒ මොකද්ද? මේ තියෙන අකුසලය සිහිය නැති කරනවා. අකුසලයේ සිහිය නැති කරනවා. එහෙනම් මේ තණ්හාව කියන එක තියාගන්න හොඳ එකක්ද? එතකොට තණ්හාව ඉබේ පහළ වෙනවද? නෑ. ඒක හේතු ඇති කල්හි ඇති වෙනවා හේතු නැති කල්හි නැති වෙන එකක්. එහෙනම් කරන්න තියෙන්නේ හේතු නැති කරන එක හේතු නැති කරන එක හේතු නැති කරන එක. ඉතින් තණ්හාවට මොකක්ද හේතු වෙන්නේ? දැන් ඉතින් පටිච්චසම්පාද මූලධර්මයේ උඩටම යන්න වෙනවා මම ගියා නේද? මොකද්ද? අවිද්‍යාවයි නේද? අවිද්‍යාව මූලික වෙලා Taman මේ ලෝකයේ පිළිබඳ තියෙන ඇත්ත తත්වය නොදන්නකම හිඳයි මේ තණ්හාව ඇති වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දන්නේ නැති හිඳයි චතුරාර්ය සත්‍ය පිළිබඳ දන්නේ නැති හිඳයි මේ තණ්හාව හටගන්නේ. එහෙනම් මේ තණ්හාවගේ යම් කිසි නොයලීමක් තියේද යම් කිසි නිරෝධයක් තියේද මේක අයින් කරන්න පුළුවන්ද කියලා දැන් හොයන්න වෙනවා. එහෙනම් එහෙම පුළුවන් කියලා Tamanට දැනෙනවා ඒක ආර්ය සත්‍යයක් සත්‍ය ඥානය කුමක සත්‍ය ඥානයද? නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි ඒකේ කෘත කෘත්‍ය. කවදා හරි කිව්වොත් කෙනෙක් මම තණ්හාව ප්‍රහාණය කළා කියලා තමන්ම දැනගත්තොත් පෙර නොදැක්ක විදිහට තමන් දැනගන්න මම තණ්හාව ප්‍රහාණය කළා. ඒකට කියනවා කෘත්‍ය එතකොට ඊයේ එහා සමාන්තර පින්නන්නේ ඕක දැන් දැන් දුකේ සත්‍ය කෘත්‍ය කෘත ඉවර වෙලා තමයි සමුදයේ සත්‍ය කෘත්‍ය කෘත එහෙම නෙවේ. මේවා එකවර පහළ වෙන ධර්ම. කොයි වෙලාවෙ හරි මෙයා නිවන් දකින්නවා කියන්නේ මොකද? දේවං විපරිවට්ටං දාදා සදාදාතාකාරයම එකවර හටගත්තා. මේ හට ගැනීම සිද්ධ වෙන විදිහ දේශනා කරේ කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටිකයි. ආර්ය මාර්ගයේ අංග ටික එකවර එක හිතක ප්‍රබලව හටගත්තාද අන්නේදාට යසෝවන් ඵලයට ආවාය කියලා නැත්නම් නිවන් දැක්කාය කියලා සඳහන් කරලා තියෙනවා. අංග ටික එකවර පහළ වීමක්. ඒකයි මේ අංග වර්ධනය කරන්නේ. ඒකට කියනවා මාර්ග මාර්ග හිත උපදවා ගත්තා කියලා. මාර්ග හිතේ උපදවා ගැනීම තමයි එයාට ඵලසිත ඇති කරවන්නේ. එදාට ආය මේක ආය කවදාකවත් උපදින්නේ නැරි தත්යකටපත් වෙනවා. ඒකින්ද දැන් අපි ওই විදිහට තණ්හාව ගැන තේරුම්ගෙන තණ්හාවේ ස්වභාවය මේක උපාදානය වෙලා බය ඇති වෙනවා කියලා තේරුම් ගත්ත කෙනාට ඊළඟට ඇති වෙන්න ඕන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තමයි මේක නැති කරන්න පුළුවන්. තණ්හාව නැති කරන්න පුළුවන්ද? බැ මේ හිතේ නැගෙන ඔය එක එක දිහා බලන්න තියෙන ආසාවයි අහන්න තියෙන ආසාවයි ආසාවම නැති කරන්න සම්පූර්ණයෙන් ඉවර වුණොත් කොහොම තියෙයිද? ඒක කරන්න බැයිද? එහෙම කිරීම කියලා සිද්ධියක් තියනවද? තණ්හාව නැති කිරීම කියලා එකක් තියනවද? බැයිද? හයියෙන් කියන්නේ රහත් භාවය නේද? එහෙනම් තණ්හාව නැති කිරීම කියලා එකක් තියෙනවද නැද්ද? එහෙනම් තුවාල තියාගෙන ඉන්න ඕනද?